ඒ අරමුණෙන් යුක්තව සිද්ධ කෙරෙන ඒ ධර්මය අවබෝධ කරගෙන දුක් නැති කරනවා කියන අරමුණෙන් යුක්තව ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අරමුණු කරගෙන සිද්ධ කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. මේ ධර්මදේශනා මාලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නෙවෙයි ප්‍රායෝගිකව අපි කොහොමද ධර්මය අපේ චිත්තසංතානයෙන් නැగిලා එන විදිහට අපේ හිත සකස් කරගන්න වැඩපිළිවෙල සිද්ධ කර යුත්තේ කොහොමද ප්‍රායෝගිකව අපි මොකක් කරන්න ඕනද කියලා සාකච්ඡා කර ගැනීමත් මේ ධර්ම වැඩසටහන් මාලාවේ අරමුණ. ආසන්න දින කීපයේදී අපි සීල විසුද්ධියේ ඉඳලා දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ ධිට්ඨි විසුද්ධිය කොටසේ නාම රූප පරිච්ඡේදය නැත්නම් නාම රූප වෙන් කරගෙන අපේ సంతානගතව තමන්ගේ ශරීරය තමන්ගේ සිත අනුන්ගේ ශරීර අනුන්ගේ සිත් කියන ඒවා පිළිබඳව නාම රූප પરම්පරාවක් කියන අදහස ඇති කරගෙන අම්මා තාත්තා සහෝදර සහෝදරිය ඥාති මිත්‍රයාදී කියන අදහස් දුර වෙලා යනතුරු අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ කිරීම තමයි මේ සූදානම් වෙන්නේ. මෙහෙම මේ නාම රූපයන් තමන්ගේ තුලින් මේ අපි ළඟ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලීම් දෙකක් නාම પરම්පරාව සහ රූප પરම්පරාව කියන්නේ මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා එහි තියෙන ඇතිවීම නැතිවීම මෙනෙහි කරපුවාම හරියට නිකන් ධර්මයේ සඳහන් වෙන එක් උපකාර උදාහරණයක් තමයි දැන් ගව ඝාතකයෙක් ගවයෙක් හොයන්න යනවා. යනකොට තියෙන අදහස ගවයෙක් හොයන්න යනවා කියලා. ඊට පස්සේ අල්ල ගන්නවා. ගවයා අල්ලගත්තා. බැඳ ගන්නවා. ගවයා බැඳගත්තා. මරනවා. ගවයා මැරුවා. හැම ගහනවා. ගවයා හැම ගැහුවා. දැන් මාස් විකුණනවා. දැන් ගවයා විකුණනවා කියලා අදහස තියෙනවා. දැන් මාස් විකුණනවා කියලා. අන්න ඒ වගේ මේ නාම රූප પરම්පරාව මෙතන මේ සිද්ධ වෙන වැඩපිළිවෙල හිමීන් පිරික්සන කෙනෙකුට අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියාය කියන හැඟීම අභිබවා සිත් પરම්පරාවක්ය රූප પરම්පරාවක්ය සිත් પરම්පරාවක්ය නැත්නම් නාම પરම්පරාවක්ය රූප પરම්පරාවක්ය කියලා දැනෙන ගතියක් එනවා ආන්ගේ දැනෙන ගතියත් එක්ක එහි තියෙන ඇතිවීම නැතිවීම අරමුණු කරන්න කියලා මම කලින් සඳහන් කරා. ඒකට ඒක හැම වෙලෙම මේ වෙන් වෙලා තියෙනවා විතරක් නෙවෙයි ඒක ඇතිවීමක් නැතිවීමක් වෙන තින් ඒක අරමුණු කරනවා. ඉතින් එහෙම කරනකොට හැම වෙලාවකම අපේ තියෙන මේ රූප නොවන වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් හැම වෙලෙම මේ මොහොතේ වේදනාවක් ආවා නම් ඒක ඊළඟ මොහොතේ නැති වෙලා නේද වෙන එකක් ඊළඟ මොහොතේ වේදනාවක් ආවා නම් ඒක ඊළඟ මොහොතේ නැති වෙලා සංඥාවත් එහෙමද නැද්ද? සංඥාවත් ඒ වගේමයි. නේද? අපිට මේ දැන් මොනවා හරි දෙයක් හඳුනා ගැනීමක් ආව නම් ඊළඟ මොහොතේ වෙන එකක්. ඊළඟ මොහොතේ වෙන එකක්. එතකොට සංස්කාරයන් ආදරය, ගිජුකම, කෑදරකම අන්න ඒ වගේවත් ඊළඟ මොහොතේ වෙනස් එකක්. හරි ඊළඟ මොහොතේ මේ මොහොතේ ඇති වෙන දේ නෙවෙයි ඊළඟ මොහොතේ. එතකොට ඇසීමේ දැනීම, පෙනීමේ දැනීම ආදී විඥානයනොත් එහෙමයි. එතකොට හැම එකක්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මෙන්න මෙතන මේක අත්දැක ගන්න පෙර ආතුව කළ යුතු කාරණාවක් සාකච්ඡා කරා ඊයේ දවසේ ධර්ම දේශනාවේදී. ඒක මොකද අපි කෙටියෙන් මතක් කරොත් අපි කරේ ලෝකයේ සියලු සංස්කාරයන් සියලුම දේ මට කෙටියෙන් මම කොහොමද කිව්වේ මට ලැබිලා තියෙන දේ නොලැබිලා තියෙන දේ කියලා. මට මේ ලෝකේ යමක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. ලැබිලා නැතුවක් තියෙනවා. ලැබිලා නැති ඒවායින් කොටසක් මම ප්‍රාර්ථනා කරනවද නැද්ද? ලබා ගන්නවා මම මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි ආයින්නකෝ මම මේ වගේ ගෙදරක ඉන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මට මේ වගේ වාහනයක යන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මට මගේ දරුවෝ මේ වගේ තත්ත්වයකට පත් කරගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මට මගේ ඉඩම නිරවුල් කරගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා නේද ඔප්පු ටික පිරිසිදු කරගන්න ඕනේ ඔය විදිහට ඔය විදිහට නොයේකුත් දේවල් තියෙනවද නැද්ද නොලැබිච්ච දේවල් ලැබිච්ච දේවල් තියෙනවද නැද්ද ලැබිච්ච දේවල් වලින් භාගයට භාගයක් දැන් ඉවරද නැද්ද වෙනස් වෙලාද නැද්ද ලැබිච්ච දේවල් නේ ගොඩක් දේවල් වෙනස් වෙලා. ලැබෙන්න තියෙන දේවලුත් එහෙනම් වෙනස් වෙනවද නැද්ද? ආන්ගේ සංඥාව අපිට නැහැ. ඒකෙන්ද අපි ඊයේ දවසේ මොකද කරේ? හොඳින් හිත හොඳින් හිත වර්ධනය වෙන තුරු ලැබිච්ච දෙයක් තියෙනවා නම් නොලැබිච්ච දෙයක් තියෙනවා නම් මට හෝ අනුන්ට හෝ මේ ලෝකයේ තියෙන සියලුම දේ සියලුම දේ කියලා අරමුණු කරලා මොකද කරේ? ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. භාවනාවක් විදිහට අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ දවසකට තුන් වතාවක්වත් බැරිම බැරිම නම් ඉතින් තුන් වතාවක් අඩුම ගානේ එක වතාවක්වත් ගන්න ඕනේ. මේවා මොනවා කතා කරත් වැඩක් නැහැ. මම කියන්නේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා. දවසකට විනාඩි කීයද? 60 ඒවා 27 1440 එතකොට අපිට ගෙවන්න තියෙනවා දවසකට විනාඩි 1440 අපේ ලෝසයේ කට්ට 1440 රවුම් යනවා දවසකට. හා 1400ක්ම තියාගන්නකො මට ඕනේ බැයිද මට 40ක් දෙන්න 1400ක්ම තමන්ගේ ජීවිතේ පැවැත්මට ඔය කරන ඔකෝම කරන අතරවාරේ එක 40ක් වෙන් කරන්න මං එන්නේ බෑ කියනවා නම් ලැජ්ජයිද නැද්ද? මං කියන්නේ භාවනා කරන්න විතරයි. හැබැයි ඔකට බුදු බුද්ධ වන්දනාව හැම ඊට කලින් කරගන්න ඕනේ. භාවනා කරන්න විතරක් විනාඩි 40ක් වෙන් කරන්න බෑ කියලා මං කියනවා නම් මං කවදාකවත් නිවන් දකින්නේ නැහැ. ඒක වෙන් කරන්න බෑ. ඇලිය ගැල්ලා ඉන්නේ අනිත් 1400න් බුදියණ්ඩයි, උයණ්ඩයි, කණ්ඩයි, බොණ්ඩයි, නාණ්ඩයි, අඳින්ඩයි, අල්ලාපසල්ලාපියදලා ඉන්නයි, ටීවී බලන්ඩයි නේද? ඔය නඩත්තු වලටයි එක එක ඒවාට තමයි මේ අනිත් 1400ක් ඒකට 40ක් වෙන් කරන්න බෑ නම් ඉතින් නිකම්ම ඉන්න කියලා මම කියන්නේ. අඩුම තරමේ. එහෙනම් අන්න එහෙම අනිවාර්යෙන් වෙන් කරගන්න. මොකද මේ දුක් නැති කරන්න අපි බොහෝ දේවල් කරන්න. නේද? කන්න හොයන්නේ බඩේ දුක් නැති කරන්න. විතරද? හිතේ දුක් නැති කරන්න. ළමයින් හොඳට හදාගන්න හදන්නේ ඇයි? ළමයි නරක වුණොත් දුක් ඇති වෙනවා. එහෙනම් දුක් දුක් නැති කරන්න ළමයින්ව කීකරුව හදන්න හදනවා. ගෙවල් හදා ගන්න හදන්නේ සතුට ලබා ගන්න දුක් නැති කරගන්න. නේද? ඒකෝර මේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ඇයි? දුකක් නැතුව ජීවත් වෙන්න. දැන් ගොඩේ මහන්සි වුණා නේද? දවසකට විනාඩි 1440 ගානේ අරගෙන ගොඩාක් මහන්සි වුණා නේද? දැන් හරි ගියද දන්නේ? දැන් දුක් නැති වෙලාද? ආව්. එහෙනම් ඔක්කොම දුක් ඉවරයි දැන්. නෑ. අඩු වෙලාද වැඩි වෙලාද? එන්න එන්න වැඩි වෙලා. එහෙනම් ওই ක්‍රමේ හරියනවද? ওই ක්‍රමේ හරියන්නේ නෑ. හිතක් ඇතුලේ චිත්ත අභ්‍යන්තර ගතව ඇතිවන්නා වූ දුක නැති කරන්න අපි මේ ගස්ගල් වෙනස් කරන්න හදනවා. බාහිර ලෝකය වෙනස් කරන්න හදනවා. එහෙනම් වෙනස් කළ යුත්තේ කොහෙද? දුක් ඇති වෙන හිත දුක් ඇති නොවන විදිහට සකස් කරන්න ඕනේ. හරිද? දුක් ඇති වෙන හිත දුක් ඇති නොවන විදිහට සකස් කරන්න ඕනේ. ඇයි දුක් ඇති වෙන්නේ? බලාපොරොත්තු කැඩිච්ච හින්දා කිව්වොත් මොකද කියන්නේ? නේද? දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩිච්ච. ඇයි තෘෂ්ණාව ඇති වෙන්නේ? පරණ දේවල් ඒ විදිහටම තියාගන්න පුළුවන් කියලා හිතෙන හින්දා. එතකොට ලෝකයේ තියෙන හැමදේම වෙනස් වෙනවා කියලා දැනුම තේරුණා. මගේ බලාපොරොත්තු ඇති වෙන්නේ හැමදේම වෙනස් වෙලා යනවා. නැති වෙලා යනවා කියලා දැනුනොත් බලාපොරොත්තු ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. හැමදේම ඇති වෙන හැමදේම වෙනස් වෙනවා නැති වෙනවා කියලා මට තේරුනොත් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක් නැහැ. නේද? එහෙනම් මගේ හිත සකස් කරන්න පුළුවන්. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ. හොඳයි. ලැබිලා තියෙන ආදරය ආදී දේවල් වගේක් තියෙනව නේද? බැඳීම් වගේක් තියෙනව නේද? අද හැන්දෑවේ යනකොටවා වෙනස් වෙන්න පුළුවන් දෙයිද? ගොඩාක් ආදරෙන් ඉන්න හොඳට වෙනස් වෙලා තියෙන්න පුළුවන් දෙයිද? ආ පුළුවන්. ලබන සතිය වෙනකොට අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙන්න පුළුවන් දෙයිද? පුළුවන්. ආ පුළුවන් කියලා කියනවා. පුළුවන් කියලා කියන කිව්වට ඇතුලෙන් බලාපොරොත්තුවක් තියනවද නැද්ද? මොකක්ද? වෙනස් වෙන්නේ? ආ ගන්න වැඩි. ඕමක තමයි අයින් වෙන්න ඕනේ. හරි? වෙනස් වෙන්න පුළුවන් කියලා මේ අතු කියයි තව චුට්ටකින් වෙනස් වෙන්නත් පුළුවන්. හැන්දෑවෙද්දි වෙනස් වෙන්නත් පුළුවන්. හෙටවෙද්දි වෙනස් වෙන්නත් පුළුවන්. ලබන සතිය වෙද්දිත් ඔය කියන ආදරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා කියයි. කිව්වට තියෙනවා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. නේද? ආම් බලන්න බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? අපි කිව්වට වෙනස් වෙන්න පුළුවන් කියලා මට ලැබිච්ච ආදරේ නම් වෙනස් වෙන්නේ නෑ කියලා එල්බ ගැනීමක් අල්ලා ගැනීමක් අපේ సంతානේ තියෙනවා. ආන් ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීම තමයි වර්ධනය කරන්න ඕනේ. අපේ සිතේ අන්න ඒ වෙනස් වෙන්නේ නෑ කියන එකට ප්‍රතිවිරුද්ධ හැඟීම වර්ධනය කරන්න තමයි ඔය විනාඩි 40ක් අරගෙන බලාපොරොත්තු ඇති වෙන එක අඩු කරන්න නැති කරන්න හිත හදලා සැනසෙන මාර්ගය උපදවා ගන්න තමයි අපි ඊයේ දවසේ කිව්වේ පැත්තකට වෙලා මොකද්ද සියල්ල සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න කියලා අපි විස්තර කරගත්තා. ඉතින් මොකද කරන්නේ පැත්තකට වෙලා ලැබිච්ච දේවල් තියෙනවා නම් නොලැබිච්ච දේවල් තියෙනවා නම් සියල්ලම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති ඔක්කොම කියන අදහස විතර අරගෙන මේ ලෝකේ මට ලැබිච්ච නොලැබිච්ච සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. එහෙම මෙනෙහි කරනකොට තමන් ආදරය කරන අය එක එක එක එක ලෙන්ගතු දේවල් කැමති දේවල් හිතට ඇවිල්ලා භාවනාව අමතක කරලා ආරවා ගැන මෙනෙහි කර කර ඉන්නවා හරිද භාවනාව අමතක කරලා ආරවා ගැන මෙනෙහි කර කර ඉන්නවා ඊට පස්සේ ඕන් ආයෙ මට මතක් වෙනවා. දන්නවනේ භාවනා කරන අය දන්නවනේ එහෙම වෙනවා කියලා. ආයෙ මතක් වෙනවා මම මේ භාවනා කරන්නේ ඉඳගත්තේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආ ඒවනේ ඒවනේ කියලා ආයෙ එනවා අරමුණට ඇවිල්ලා. සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා. ඕන් ආයෙ වෙන කොහෙද ගිහිල්ලා. හරිද එක්කෝ කවුරු හරි බෑන්න එකකට ගිහිල්ලා එක්කෝ කවුරු හරි ආදරෙන් කතා කරපු එකකට ගිහිල්ලා එක්කෝ මොකක් හරි වෙන අරමුණකට ගිහිල්ලා අපි ඒ කතා වුණා හැම දෙයක්ම වෙනස් වෙනවා නැති වෙනවා නම් කුමන අරමුණ ආවත් කුමන අරමුණ ආවත් ඒ අරමුණේ ඒ අරමුණත් එක්ක ඒ වෙනස් වෙන නැති වෙන ලක්ෂණය අපිට මතුවනා නම් අර අර අපි අපේ භාවනා අරමුණ වෙනස් වෙන්න දෙයක් නැහැ දැන් බලන්න ඇති වෙනවා වෙනස් වෙනවා සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියනකොට මට දරුවා මතක් වෙනවා. දරුවා මතක් වෙන එකත් එක්ක දරුවාගෙත් තියනවද නැද්ද ඇතිවීම වෙනස් වීම නැතිවීම. ආන් ඒක අරමුණු වෙනවා නම් මගේ භාවනා අරමුණ කැඩෙන්නේ නැහැ. කාගේ හරි නපුරු වචනයක් මතක් වෙනවා. මම ඉතින් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියනකොට කවුරු හරි නපුරු කිව්ව වචනයක් මතක් වෙනවා. එතකොටම මතක් වෙනවා ඒකත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒකත් ඇති වුණා. ඒ තරහ වෙනස් වෙනවා. ඒ තරහ නැති වෙනවා. ඉතින් මම ඒකත් එක්ක මැරෙන්න හදන්න ඕනේ නැහැ කියලා. ලෝකයේ අරමුණු වෙන අරමුණු වෙන හැම වස්තුවකම ඇතිවීම වෙනස් වීම නැතිවීමේ ලක්ෂණය නැත්තම් අනිත්‍ය ලක්ෂණය තියෙනවද නැද්ද? තියෙනවා. අපි ඊයේ සාකච්ඡා කරේ එන්නේ එහෙම තිබුණාට මොකද අපිට ඒක අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ. ආන් ඒක අරමුණු වෙන විදිහට අපි අපේ හිත හදන්න ඕනේ. ඉතින් මොකද්ද අපි ඒකට ඊයේ ගත්ත උපක්‍රමය විනාඩි 40ක් දවසකට කොහොම හරි වෙන් කරගෙන දුක් නැති කරගන්න ඕන නම් හරි නැත්නම් ඉතින් හොයන්න හිතේ ඇති වෙන දුක් නැති කරගන්න ඕන නම් විනාඩි 40ක්වත් ඔකට දාන්න මං කියන්නේ ඕන්නේ ඕන්න හොයන්න එතකොටවත් කරයිද බලන්න නැත්නම් ඒක කරන්න කරන්න කරන්න කිව්වහම මොකද කරන්නේ නේද කරන්නෙම නෑ දැන් මං කියන්නේ කරන්න ඕනේ නෑ කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියන ගමන අපි යනවා නම් කවුරු ගිය ගමනද යන්නේ? නිවන් දැක්ක අය ගිය ගමන. මේ වෙනකොට එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා සංසාර ජීවිතේ එක එක ඉලක්ක වලට ගිහිල්ලා. නේද? සමහර අය රහතන් වහන්සේලා වෙලා. සමහර අය පසේ බුදුරු වෙලා. සමහර අය සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. සමහර අය සකදාගාමී අනාගාමී සත්‍යයන් වලට පත් වෙලා. නේද? සමහර අය මහරහතන් වහන්සේලා බවට පත් වෙලා. ඒ වගේ සසර ඒකට ගිය මාර්ගයක් තියෙනවා. නේද? එතකොට ඒ ගිය මාර්ගය අනුව ඒ කරපු පිළිවෙත අනුව තමයි ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. සමහර අය බ්‍රහ්මය වෙලා මේ වෙනකොට සමහර අය දෙවිවරුත් වෙලා මම මිනිසෙක් වෙලා සමහර අය අරගෙක් වෙලා ඉබ්බෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා පෙරේතෙක් වෙලා භූතයෙක් වෙලා, මලයකෙක් වෙලා, නිරිසතෙක් වෙලා. ඒ ඒ අයගේ පාරේ හැටියට තමයි ඒ අය එහෙම වෙලා තියෙන්නේ. ඒ අය අතීත අතීතයේ භාවිත කරපු ක්‍රමයේ අනුව තමයි. එතකොට මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙච්ච අය, බ්‍රහ්මයෙක් බවට පත් වෙච්ච අය ගිය පාර තමයි ඔය භාවනා ආදිය කරලා. ආ. ඒතර මං යන පාර මොකද්ද දන්නේ නැහැ දැන් මේ වෙනකොට. කවුරුගේ පාරද දන්නේ නැහැ. පාරේ එනකොට එළ දෙනක් හිටියා. මම දැක්කා. මං යන්නේ එයාගේ පාරේ දන්නේ නැහැ. කියන්න බෑ. කියන්න බෑ. භාවනා කරන්නේ නැද්ද දන්නේ නේද? භාවනා කරනවද? ඇද්ද? එහෙනම් කාගේ පාරේද දන්නේ යන්නේ? කාගේ පාරේද කවුද දන්නේ යන්නේ? යා නේද? මං පාරේනකොට ඉර දෙනා හිටියා හරකෙක් හිටියා. එයා බණ අහලා නැතුව ඇද්ද පෙර භවයන් වල? එයා මිනිස්සෙක් වෙලා ඉඳලා නැතුව ඇද්ද? අපෝ ඉඳලා තියෙන තරම් බණත් අහලා ඇති නේද? නමුත් එයා භාවනා කරන්නත් නැතුව ඇති පිළිවෙත් රකින්නත් නැතුව ඇති. ඔය උපදූප කී කිය කතා බිබී ඉඳ ඇති නනා ඇඳ ඇඳ ඉඳ ඇති. නේද? ඉතින් තාමත් එයා ළමයි බලනවන්න අරේ. එයාත් ළමයි බලනවා දන්නවද? ඉතින් අපි අපිට නිඳා කරගන්න ඕනේ. එයාත් ළමයි බලනවා. <laughs> ඈ එහෙනම් කවුරුවත් මට පිහිට වෙන්න සරණ වෙන්නේ නැහැ. මං අහන මේ අත්තන්ගේ හැමදාම අහනවා. මහා ලොකුට මේ අනිත් අයගේ දේවල් මට ඉතින් වැඩ මට අනිත් අයගේ වැඩ ටික කරන්න තියෙන ආරම්භය කියලා ඉන්න මං අහන මේ අත්තන්ගේ. Tamanට පිහිටට සරණට කිසිම විදියකින් හිත රිද්දන්නේ නැතුව ඔක්කොම වැඩ ටික කරලා දීලා හ්ම් මේ වෙනුවෙන්ම Taman වෙනුවෙන්ම කැප වෙච්ච කැප වෙලා ලොකු ලෙන්ගතුකමකින් ඉන්න එක්කෙනෙක් හරි ඉන්නවද? ඉන්නවද? ඔය ජීවිතය වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නවා කියලා කිසිම අඩුවක් කරන්නේ නැති කෙනෙක් හරි ඉන්නවද? ඉන්නවනේ කියන්න බලන්න. ඉන්නවද? නෑ එහෙම බෑ. නේද? කාටවත් දොස් කියන්න එපා. මට පුළුවන් ද එහෙම වෙන කෙනෙක් වෙනුවෙන් කැප වෙලා ඉන්න? බෑ ඒක හරියන්නේ නෑ. එහෙනම් නෑ කවුරුවක්වත් අපිට. එහෙනම් මොකද කරගන්න ඕනේ? තමන්ගේ වැඩේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. හ්ම් මරණ වෙලාවේ බේරගන්න කවුරුවක්වත් නැහැ මැරෙන වෙලාවේ. කිසිම කෙනෙකුට බෑ. ඒ වෙලාවට තමන් කරගත්ත පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් විතරයි පිටට සරණට තියෙන්නේ. ඒකින් දා පස්සේ පසුතැවිලි වුණා කියලා බෑ. අර හොඳට මතක තියාගන්න ඕනේ. ලිස්සන තැනකින් ඇවිදගෙන ගිහිල්ලා වැටෙනවා. අතක් කැඩෙනවා. දැන් මට කියන්න පුළුවන් අනේ මම මේ ඉතින් මම සැලකිලිමත් උන්නේ නැහැ මං ආයෙ කවදාකවත් එහෙම යන්නේ නැහැ අතහරියන්න ආයෙ පරිස්සමෙන් යන්නම් කියලා හරියනවද අත කැඩෙන්න නම් ගියේ තප්පර ගන්න හොඳ වෙන්න අවුරුදු ගාණක් යනවා නේද එහෙනම් අන්න ඒ වගේ තමයි අපාය යන්න කරන්න ඕන වැඩේ කරන්න යන්නේ තප්පර ගාණයි හැබැයි විඳවීම බොහෝ කාලයක් එහෙනම් මේ හිත ආරක්ෂා කරගන්න ඕනේ. හිතමයි හදන්න ඕනේ. හිතමයි හදන්න ඕනේ. මේක ඊර්ෂ්‍යාවෙන් පිරෙනවා, ක්‍රෝධයෙන් පිරෙනවා, වෛරයෙන් පිරෙනවා, ආදරයෙන් පිරෙනවා. එක එක දේවල් ගැන නිත්‍ය හැඟීම් පහළ කරගෙන හරි කරදරකාරී තත්ත්වයන් උදා වෙනවා. ඉතින් අන්න ඒක සුද්ධ කරන්න තමයි ඔය භාවනා කරන්න කියන්නේ. ඒක සුද්ධ කරන්න. මොකද්ද සුද්ධ කරනවා කියන්නේ 아무තු එකක් නෙවෙයි. මම පැත්තකටලා මෙනෙහි කරනවා සියලු දේ මට ලැබෙන දේ නොලැබෙන දේ සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. ආන් එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? බාධා වෙන දේවල් එනවා කියලා මම ඊයේ කිව්වා. හරි? බාධා වෙන දේවල් ආවොත් අපි අදත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද මේක හොඳට හොඳට මේ තේරුම් ගන්න ඕන දෙයක් හින්දා. මොන දැන් කරගෙන යනවා. කරගෙන යනකොට දැන් ඊයේ දවසේ මේක ඇහිලා කරපු අය ඇති. එයාට තියෙන ගැටලු निराකරණය කරගන්න ඕනේ. කරගෙන යනකොට දැන් ඒ අරමුණෙන් සියලු දේ ලෝකයේ තියෙන සියලු දේ මට ලැබිලා තියෙන ආදරයක් වේවා නම් සියලු දේ ගහන රූප වේදනා සංඥා සංකාර විඥාන ගහම ඔක්කොම නේද? ඒ ඔක්කොම වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා හට ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා හරි එහෙම මෙනෙහි කරනකොට ඒ අරමුණේම ඉඳ හදනකොට ඔන්න දරුවෙක් මතක් වෙනවා. හරි? මතක් වෙලා අරක අමතක වෙනවා. හරි? අන්න ඒ බලන්න දැන් මම මෙහෙම උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. අපි කට්ටියම එකතු වෙලා යනවා ගමනක්. අපි තුමු අපි 100ක් විතර එකතු වෙලා ගමනක් 200ක් විතර එකතු වෙලා ගමනක් යනවා කියලා. ගමනක් යනකොට අපි අපි හිතමුකෝ අපි දැන් ඔක්කොම මේ වැලිහිඳ පැත්තෙන් තමයි යන්නේ. මේ පැත්තෙන් යන අයට මම කියනවා බෝඩ් එකක් ගහගන්න. හරිද? වැලි හිඳ කියලා බෝඩ් එකක් ගහගන්න කියලා. දැන් මම පැත්තකට ගලා බලාගෙන ඉන්නවා. දැන් අපි දැන් අනුරාධපුරේ ගියා කියලා අනිත් අයත් ඉන්නවා. අපේ කට්ටිය ඔක්කොම වැලි හිඳ කියලා ගහලා තියෙනවා. හරිද? දැන් මම දකින දකින කෙනාගේ මෙතන බෝඩ් එකක් තියෙනවා වැලි හිඳ වැලි හිඳ වැලි හිඳ කියලා. මට කෙනෙක් දකිනකොට මෙතන බෝඩ් එක තියෙනවා වැලි හිඳ කියලා. අනිත් කෙනා දකිනකොට වැලි හිඳ කියලා. දැන් මට හැම වෙලෙම තියෙන අරමුණ මොකද්ද? වැලි හිඳ කියන අරමුණ තියෙනවා. ඇයි? එන එන කෙනා බෝඩ් එකක් ගහගෙන ඉන්නේ වැලි හිඳ කියලා. හරිද? අනිත් කට්ටිය නෑ එතන කියලා හිතන්නකෝ. එහෙනම් මගේ මං මං මං කෙනෙක් දිහා බලනකොට කෙනා කවුරු වුණත් මෙතන වැලි හිඳ කියලා ගහලා තියෙන හින්දා මට වැලි හිඳ කියන අරමුණ එනවා. නේද? එහෙම නේද? හරි. සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මම මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මට එක එක කෙනා එනවා පුතා එනවා. පුතා බෝඩ් එකක් ගහගෙන ඉන්නේ මමත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා හරිද හරිද කවුරු හරි කියපු වචනයක් එනවා හිතට හරිද එයාත් ඒක ඒ වචනේත් තියෙන ලේබල් එකක් අල්ලලා මොකද්ද හැමදාම ওই වචනේ වෙනස් වෙන්න ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ නෑ ඒක වෙනස් වෙනවා කියලා. ඉතින් ඒක කවුද බෝඩ් එක ගහගෙන යනවා කියන්නේ මොකද්ද මේ? මගේ හිතට අරමුණු වෙනවා. හරිද? අම්මා එනවා. එතකොට මොකද? ඒ කියන්නේ අරමුණු වෙලා එනවා අම්මාව. එනකොටම මට අරමුණු වෙනවා ඒ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. එන එන හැම අරමුණකම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන ලේබලය තියෙනවා. මගේ මේ භාවනා අරමුණ වෙනස් වෙයිද? ඉතින් ඇත්තට මේ ලෝකේ හැම දෙයක්ම හැමද නැද්ද? රූපයක් වේවා වේදනාවක් වේවා සංඥාවක් වේවා සංකාරයක් වේවා විඥානයක් වේවා ඒ හැම දෙයක්ම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා එහෙනම් මට අරමුණු වෙන හැම දෙයකම ඇතිවීමේ වෙනස් වීමේ නැතිවීමේ ලක්ෂණ තියෙනවද නැද්ද? ආන්ගේ ලක්ෂණය මට අරමුණු වෙන විදිහට මගේ හිත හදාගෙන තිබුණා නම් කලින්. හරිද? ඕනම දෙයක් මේ හිතට බාහිර අරමුණක් විදිහට එනකොට ওই භාවනාව කරද්දී එන එන එන දේ තුල මට මට ඇතිවීම වෙනස් වීම නැතිවීම අරමුණු වෙන විදිහට මගේ හිත සකස් වෙලා තිබුණා නම් මේ භාවනාවේදී මගේ හිත ඒකාග්‍රමද නැද්ද? කිසි කෙනෙකුට මගේ ඒකාග්‍රතාවය කඩන්න බෑ. ඒ කිසිම දෙයකට කඩන්න බෑ මේ ලෝකේ. ඇයි? මං ඉන්නේ සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. එන එන එන එන හැම අරමුණකම මේ ලක්ෂණය මට අරමුණු වෙන්න ඕන. එහෙම වුණොත් එන දෙයකට මේකට බාධා කරන්න බෑ. දැනට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම නෑ. හරි පුතා මතක් වුණොත් අනිත් ලක්ෂණේ මතක් වෙන්නේ නෑ. කාගේ හරි ආදරයක් මතක් වුණොත් අනිත් ලක්ෂණේ නෑ. කාගේ හරි නේද මොකක් හරි දෙයක් මතක් වුණොත් අනිත් ලක්ෂණේ නැතුවයි ඒවා එන්නේ. ඒ කියන්නේ ලේබල් එක නැති දැන් වැලිහිඳෙන් ගිය කට්ටිය වැලිහිඳ බෝඩ් ගලවලා. දැන් මම බලාගෙන ඉන්නවා. එතකොට මට අන්න බෝඩ් එක නැතුව ආවොත්, ලේබල් එක නැතුව ආවොත් මගේ අරමුණ වෙනස් වෙනවා. නේද? ආන් ඒ වගේ. එහෙනම් මොකද්ද අපි මේකට කරන්නේ කියලා අපි ඊයේ සාකච්ඡා කරා. හරිද? ආයෙ පැහැදිලි කරන්න මම ආයෙ විස්තර කරනවා. මම කියවනේ මේක අපි ලොකු අරමුණකට වැඩිය නේද ලොකු ධර්ම කරුණු ගොඩක් එකතු කරගන්නවට වැඩිය ප්‍රායෝගිකව කරන්න ඕන දේ ගැනයි සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ මොකද නැත්තම් අපි මේක කරන්නේ නැහැ. හරිද? ගොඩක් කරුණු දැනගනි. දැන් චිත්ත විසුද්ධිය ගැන දැනගත්තා, සීල විසුද්ධිය ගැන දැනගත්තා, ධිට්ඨි විසුද්ධිය ගැන දැනගත්තා. මොකුත් කරන්නේ නැහැ හැබැයි. හරිද? ඒක නිසා භාවනාවට ගන්න කාලය වැඩි. භාවනාව විස්තර කරලා ගන්න කාලය වැඩියෙන් ගත යුතු වෙනවා. මොකද හිත සනසවා ගන්න ඕන හින්දා හිත හිතේ දුක් ඇති නොවන තත්යකට පත් කළ යුතු තියෙන හින්දා. දැන් කොහොමද අපි කරන්න කිව්වේ? මෙන්න දැන් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනකොට බාහිර අරමුණක් එනවා. ආයෙ මම මගේ හිත මෙතෙන්ට ගන්නවා. ආයෙ බාහිර අරමුණක් ඇවිල්ලා විසිරලා යනවා. ආයෙ හිත අරමුණට ගන්නවා. ආයෙ වෙන වෙනත් අරමුණක් එනවා. ආයෙ මෙතෙන්ට ගන්නවා. කොහොම හොමද දැන් භාවනා කරන්නේ? ටිකක් වෙලා ගිහිල්ලා හැරිලා බලනවා වැඩියෙන්ම බාධා වුණේ මොන අරමුණෙන්ද බලනකොට මේ පුතාගෙන්න බාධා වෙලා තියෙන වැඩිපුරම ආන් හඳුන ගන්න. එහෙනම් වැඩිපුර උපාදානයක් ඒක කියලා තීරණය කරන්න පුළුවන් දෙයිද? වැඩියෙන් අපි ආශා කරන වැඩියෙන් උපාදාන වෙලා තියෙන කැමැත්තක් හෝ අකමැත්තක් තමයි වැඩියෙන්ම මේ අරමුණට බාධා කරන්නේ. ආන් එහෙම වුණාම මම තේරුම් ගන්නවා මේ මට වැඩියෙන් බාධා කරන වැඩියෙන් අරමුණු වෙන වස්තුව. දැන් මොකද කරන්නේ? දරුවාව ගන්නවා. දරුවාව වෙනම අරගෙන මොකද කරන්නේ? එයාගේ පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වා මේ මොහොතේ ඉඳන් මගේ මරණ මොහොත හෝ එයාගේ මරණ මොහොත දක්වා ඇති වෙන වෙනස් වීම් ටික හොඳට මෙනෙහි කරනවා. හරිද? ඇති වෙන වෙනස් වීම ටික මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි මෙනෙහි කරන හොඳට පිරිසිදු ගත්ත දවසේ කොහොමද? ඊට පස්සේ නේද ඒ වෙනකොට මට තිබ්බ හැඟීම මොකක්ද? බිහි වෙච්ච දවසේ කොහොමද? ඊට පස්සේ සතියකින් කොහොමද? දෙකකින් කොහොමද? තුනකින් කොහොමද? අවුරුද්දකින් කොහොමද? ඊට පස්සේ අවුරුදු 7ක් 8ක් යනකොට යාගේ සිතුවිලි පවා වෙනස් වුණා නේද? අද ඉන්න පුතා කියන එක්කෙනා අවුරුදු 7ේදී හිටිය එක්කෙනාද? එයාගේ ශරීරයද? නෑ. එයාගේ හිතද? නෑනේ. එතකොට එයා වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම. නේද අර තිබ්බ ලෙන්ගතුකම් එහෙම මොකක්වත් නැහැ හ්ම් එහෙනම් හැම වෙලේම වෙනස් වෙනවා දැන් ඉන්න කෙනා හෙට වෙනකොට නේද මොනවා වේද කියන්නද එහෙනම් හැමදේම ලැබිච්ච දේවල් ලැබෙන්න තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙන බව Tamanට පසක් වෙන තුරු ඔක හොඳට මෙනෙහි කරනවා දැන් මේ පුතාගෙන දැන් අන්න ඒ මොකද කරේ ඒ මොකද කරේ එහෙම මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම මම ඉතින් තේරෙන්නයි කියන්නේ ඒක අවඥාවට එහෙම ගත්තා නෙවෙයි පුතා කියන වස්තුවේ මම වෙනස් වෙනවා නැති වෙනවා කියන ලේබලේ එල්ලුවා. වැලිහිඳ කියන බෝඩ් එක ගහුවා වගේ හරියන්නේ. හරිද? එල්ලලා යවුවා. එයා තමයි ආවේ භාවනාවේදී එයාගේ බෝඩ් එක හරි ගස්සලා යවුවා. හරිද? දැන් මම ආයෙ භාවනා කරනවා. භාවනා කරනකොට ආයෙ ළමයා මතක් වෙනවා. ළමයා මතක් වෙනකොට මොනවද අරමුණ වෙන්නේ? වෙනස් වෙනවා නැති වෙනවා නේද? ඇති වුණා වෙනස් වෙනවා නැති වෙනවා. වෙනස් වෙනවා නැති වෙනවා කියලා අරමුණ වෙනවා. අරමුණ වෙනකොට මගේ අරමුණට බාධා වෙන්නේ ඒ විදිහට වැඩි වාර ගාණක් බාධා වෙන අරමුණු තමන්ම හොයාගන්නවා. හරිද? දැන් එකපාරටම මොකක් කරේ පාසල් යන කාලේ සිද්ධියක් මතක් වුණා කියන්නකෝ. ආයෙ ඕක අරගෙන ඕකේ වෙනස් වීම නැති වෙන මෙහෙ කරන්න ඕනේ නැහැ. ඒක මතක් වුණා. ආයෙ අරමුණට ගත්තම ආයෙ මතක් වෙන්නේ නැහැ. එනේන අරමුණේ එහෙම ඕන වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. අපිට උපාදාන වෙලා තියෙන වස්තුන් තියෙනවා නම් ඒවා මතක් වෙන වාර ගාණ වැඩි නේද? වැඩි උපාදානයක් තියෙනවා නම් මතක් වෙන වාර ගාණ වැඩි. ඕක සමහරවිට කවුරු හරි කියපු වචනයක් වෙන්නත් පුළුවන්. හරි සිද්ධියක් වෙන්නත් පුළුවන්. හරි සිද්ධියක් වෙන්නත් පුළුවන්. හරි මොකක් හරි කවුරු හරි කියපු වචනයක් නම් මතක් වුණේ නපුරු වචනයක් නම් මොකක්ද ඒක? ඒකත් ඇති වුණා වෙනස් වුණා නැති වුණා මම ඒක අල්ලගෙන ඒක දැන් නැහැ. නේද? හ්ම් ඒ වගේ ක්‍රියාකාරකමක් නම් ඒකත් එහෙමයි. නපුරු ක්‍රියාවක් නම් ඒකත් ඇති වුණා වෙනස් වුණා නැති වුණා. හරිද? ඒ වගේම ඊට පස්සේ සමහර හොඳ පුද්ගලයෝ නරක වෙනවා නරක පුද්ගලයෝ හොඳ වෙනවා මේ ඔක්කොම වෙනස් වෙනවා ඉතින් අන්න ඒ වෙනස් වීම නැතිවීම අපිට ලේසියෙන් හඳුනගන්න පුළුවන්. වැඩේ වෙලා තියෙන වෙනස් වීම නැතිවීම අපිට අරමුණු වෙනකොට මතක් වෙන්නේ නැත්තේ ඒව ගැන මෙනෙහි කරලා නැති හින්දා. මෙනෙහි කරලා නැති හින්දා. ඒකින්ද භාවනා කරන කෙනා ඒව ගැන හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? ඇත්තටම Tamanට බාධා වෙන බාධා වෙන වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් බාධා වෙන අරමුණු අරගෙන එහි යථාභූත ලක්ෂණය වෙන එහි ඇත්ත ලක්ෂණයක් තමයි ඒක වෙනස් වෙනවා නැති වෙනවා. මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති වෙන්නේ නැති මොකක්වත් නැහැ. හැම දෙයකම ඒ අනිත්‍ය ලක්ෂණය වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරලා ලේබල් ටික ඔක්කොම මගේ ලෝකයේ තියෙන සියලු දේට ලේබල් ටික අලවලාමයි යවුවා තාපහව. හරි. දැන් මම ඉඳ ගන්නවා භාවනා කරන්න. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. දැන් එනේන කෙනා එනේන කෙනා එනේන දේවල් එනේන සිද්ධි එනේන උපකරණ හැම එකක්ම මොකක් එල්ලගෙන දෙන්නේ? මමත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. ඒ අරමුණෙන්මයි ඒක එනකොට අනිත්‍ය ලක්ෂණය මට ප්‍රකට වෙනවා. ආන් එහෙම தත්වයකට මම මගේ මානසිකාරය සකස් කරගත්තොත් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ගත්තහම කිසිම දෙයකට පුළුවන් වේද මගේ අරමුණ වෙනස් කරන්න. කිසිම දෙයකට පුළුවන් වේද මගේ අරමුණ වෙනස් කරන්න. නෑ. හරිද? ලොකු සමාධියක් අත්විඳින්න පුළුවන්. ලොකු හැඟීමක් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එකත් ওই වචන තුන නෙවෙයි නේද වච ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක වචන තුනට එහා ගිය හැඟීමකට පෙරලෙනවා ටික කාලයක් යනකොට ඒක වචනකින් එන එකක් නෙවෙයි ඇති වෙනවා වෙනස් වෙනවා ලෝකේ හැමදේම වෙනස් වෙනවා නැති වෙනවා කියන එක හැඟීමකට එනවා හරිද ආන්ගේ හැඟීම තුල මෙයාට හෙල්ලෙන්නේවත් නැතුව ජීවත් වෙන්න පුළුවන් භාවනාවේ ඇදලා ඉන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වෙනවා නැති වෙනවා කියන්නේ. එතකොට ඒක හරි ප්‍රබලයි. හරිද? එහෙනම් ප්‍රබල தත්වයකට ඒ අරමුණ යන්න පුළුවන්. හුඟාකයි කියන මට සමාධිය නැහැ, සමාධිය නැහැ, අයියෝ නැහැ කියලා. කරලා බලන්නකෝ. ඔන්න ඒ විදිහට ක්‍රමානුකූලව අනිත්‍ය සංඥාව ඇති කරගන්න බලන්න සියල්ල කෙරෙහි. සබ්බං අනිච්ඡං කියන සංඥාව. සියලු දේ අනිත්‍යයි. සියලුම දේ අනිත්‍යයි. හරි කෙනෙක්ගේ ආදරයක් ගත්තොත් ඉතින් අත්දැකලා තියෙනවනේ මොකද වැඩේ? හැමදාම එක වගේ තින්දේ. නෑ එහෙම සංඥාවක් ඉස්සර තිබ්බා මොකද්ද ඒකට කිව්වේ ඉස්සර සදා සදා නොවෙනස් ආදරය කියලා තමයි කිව්වේ බලනකොට ඒක හැම මොහොතෙම වෙනස් නේද බෞද්ධයා හදිස්සියවත් ලියනවා නම් ලියුමක් කොහොමද ලියන්න ඕන මීට සදා වෙනස් ආදරය ඇති අම්මා අම්මා ලියුම දරුවන්ට කියලා යන්න නෙමෙයි මීට සදා නොවෙනස් ආදරය ඇති අම්මා කියලා නෙමෙයි මොකද්ද සදා වෙනස් නේද ඒක තමයි ඇත්ත தত্ত্বය හැම වෙලෙම හැම නිමේෂයකම මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට හැමදේම වෙනස් වෙන බව තමන්ගේ තුලින් ওই විදිහට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒකාග්‍රතාවයකටම එන්න පුළුවන්කම තියෙන ඔය ක්‍රමයේ පාවිච්චි කරගෙන පාවිච්චි කරගෙන පාවිච්චි කරගෙන ගියොත්. හරි. ඔය වගේ ප්‍රබලත්වයකට ප්‍රබල කුසල් හැඟීමක් තමන්ගේ හිතේ නංවා ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. තේරෙයි. හිත කොහේවත් විසිරෙන්නේ නැහැ. හැම හැම අරමුණකම හැම අරමුණකම ඔය ලක්ෂණය තියෙන හින්දා ඒ අරමුණේම රැඳිලා බොහෝ වෙලාවක් වෙනස් වෙන නැති වෙන හැඟීමෙන් ලෝකේ ඇති වෙනවා වෙනස් වෙනවා දැන් මට කියන්න බලන්න ඔය හැඟීම කියන එක මම විස්තර කරන්නම්කෝ හරි ඉක්මනට හරි ඉක්මනට හැමදේම වෙනස් කරන කිව්වොත් කිව්වොත් දෙයක් ඒක කරන්නෙම නැති මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. <laughs> කියන දේ කරන්නෙම නැහැ කරන දේ කියන්නෙම නැහැ. ඒ වගේ හැම වෙලේම මේ කියන දේ නෙමෙයි තව චුට්ටකින්. ඒ වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා හරි හරි ඔය වැඩේ කරලා දෙන්න මම අනිවාර්යෙන් හෙට උදේ එන්නම්. කිව්වා අපිට හිතට එන හැඟීම මොකද්ද? නේද? එයා ඔය කියන ඒවා කරන්නේ නැහැ. කියන හැඟීමක් නේ. ඒක වචනයක්වත් නෙවෙයි නේද? වචනයක්වත් නෙවෙයි. කටුසෙක් දැක්කම මොකද? කටුසගේ පාට මතක් වෙනකොට වෙනස් වෙනවා නැති වෙනවා කියලා කියන්නේ අපි හිතෙන් නේද? ඒවා නැති වෙන බව දැනෙනවා. ඒ වගේ මේ ලෝකේ මේ ලෝකේ අපිට සකස් වෙන ඕනෑම දෙයක ඒ ලක්ෂණය තියෙනවා. අපි අමාරුවෙන් සකස් කරගන්න සැප වේදනා තියෙනවා මේ ශරීරයේ රාගාදී කියන ස්තරම හින්දා නොයේකුත් උපක්‍රම යොදලා ආහාර හින්දා ඇති වෙන සැප වේදනා තියෙනවා ඒකක් ගත්තොත් මේ මෙතනින් චුට්ටක් පල්ලයට යනකොට ඒක නැහැ. නේද? හැම දෙයක් ගත්තාම වෙනස් වෙනවා නැති වෙනවා. වෙනස් වෙනවා නැති වෙනවා. අන්න ඒක දැනුණොත් හොඳට දැනුණොත් මම අහනවා මේ අත්තන්ගෙන් අනාගතේ ලබා ගන්න බලාපොරොත්තු වෙලා ඉන්න දේවල් ගැන දැඩි බලාපොරොත්තුවක් දැඩි ආසාවක් තියෙයිද? ඇයි? වෙනස් වෙන බව දන්න හින්දා. ආන් එතකොට දැන් තියෙන්නේ දැන් තියෙන හිතේ කලකිරීම වගේ. ඒ කලකිරීම තමයි හම්බෙච්ච වෙනස් වෙච්ච හින්දා. නේද? හම්බෙච්ච වෙනස් වෙලා අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙච්ච විදිහට නෑ. ඒ කලකිරීම තියෙනවා. ඒක නම් මූණු එහෙම නිකන් ඒ තරම් සන්තෝෂ පාඩන සාමාන්‍යයෙන් 30 පයින්නකොට වගේ මේ සන්තෝෂ පාඩන නැති වෙනවා මූණ වල. ඒ මොකද <laughs> බලාපොරොත්තු කරලා ශරීරයත් නිකන් වෙනස් වෙගෙන යනවා. හරි බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි. හරි බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණත් මදි නේද? ලැබිච්ච දේවල් හරියට නෑ පොඩි කාලේ හිටන් හිටියේ. ඉතින් එතකොට උඟාක් අය ඉන්න නිකන් කලකිරිලා වගේ. ඒ කලකිරීමත් ඒ කලකිරීම හැබැයි නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ කලකිරීම අස්සේ තියෙනවා අනාගතේ හරියයි අනාගතේ හරියයි කියලා අදහස. නේද? ඈ අනාගතේ මට මේවා මාරු කරපුවා. ඒකද සමහර අය විවාහ මාරු කරලා බලනවා. හරිද? සමහර අය ගෙවල් මාරු කරලා බලනවා. සමහර අය ප්‍රදේශ මාරු කරලා බලනවා. හ්ම් ඉතින් එක එක ඒවා මාරු කරලා බලනවා. හරියනවද? නෑ හරියන්නේ නෑ එහෙම කරා කියලා. ඉතින් අන්න බලන්න එහෙනම් අනාගතේ මට ලැබෙන්න තියෙන දේවල් මම බලාපොරොත්තු වෙන දේවලුත් හැම දෙයක්ම වෙනස් වෙනවා නැති වෙනවා කියලා යමෙකුට තේරෙනවා නම් ලොවේහි සංස්කාරයන් පිළිබඳ කලකිරෙනවද නැද්ද මොනවද මම බලාපොරොත්තු වෙන්නේ මොනවද මම එකතු කරන්න හදන්නේ මොනවටද මම මෙච්චර මහන්සි වෙන්නේ නේද සමහර අයගේ පරම අදහස මොකද්ද ඉඩම් කෑල්ලක් අරන් ගියක් හදා ගන්න ඕනේ කියලා හරිද ඊට පස්සේ ඉඩමක් හම්බුණාට පස්සේ මොකද කරන්නේ පුදුම තණ්හාවක් කොහොම හරි කරලා ඉඩමක් ගත්තට පස්සේ අපේ අපේ ආය නෙවෙයි කොහෙන් ආයෙ ඒ කියන්නේ මං කියන්නේ වැට ගහන්නත් ඕනේ. ඉඩම් කැලක් හොයාගන්නත් ඕනේ. ගෙයක් හදන්නත් ඕනේ. ඒක ඇත්ත. ඒක නෙවෙයි මේ වෙවුලීමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? අපි කියන්නේ වෙවුලනවා කියලා. අර නිින්ද යන්නේත් නෑ. පුලෙන් පුදුමාකාර නේද? පුදුමාකාර දන්නවනේ. පාරක් මෙහෙම තියෙනවා නම් එහෙම පාරට වැට හිටවන්නේ කොහොමද? නේද? පාර මේ පැත්තෙන් තියෙනවා නම් වැට මෙහෙම තියෙන්න ඕන නම් කොහොමද සාමාන්‍ය හිටවන්නේ? මෙහෙට නේද? ඊළඟ සැරේ මෙහෙට ඉතින් ඒ එහෙම තමයි ඒ කතිර ක්‍රමයට තමයි මේක එහා පැත්තේ වැටත් එක්ක යන්නේ කතිර ක්‍රමයට. මෙහෙම මෙහෙම තිබ්බ ඉන්න කෙලින් වෙනවා උදේ වෙනකොට පුදුම වැඩක් ඔය ගිනි සීරියා ඉන්නේ එහෙම. පැත්තට ගිහින් කෙලින් වෙන හැටි නේද? ඒක හරිය නරකයි ඔය ගිනි සීරියා දඬු. නේද? ඒ වගේ ඒ මොකද මේ මේවා වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන අදහසින්ද ඒ වගේ අධික තණ්හාවෙන් වෙවුලීමකින් කටයුතු කරන ස්වභාවය නැති වෙලා යනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා දන්න අය අල්පේච්ඡ ජීවිතයකට වැටෙනවා. කලකිරෙනවා අපි නම් ඒකට කියනවා අනාගතයේ ලැබෙන සමහර අයට ආදරය එහෙම වෙනස් වුනහම හරි අමාරුයි ඉන්න. නේද? හ්ම් විශේෂයෙන් වයසට යනකොට එහෙම අර තරුණ දරුවන්ගේ තිබ්බ ආදරේ පුතාලාගේ ආදරේ එහෙම නැති වෙනකොට නේද? අම්මලා ඉතින් ඉන්නේ මොකද? අර තරුණ ලේලිට බැන බැනමයි ඉන්නේ. මොකද? එයා තමයි මේ ඔක්කොම කරේ. එයා තමයි මෙහි ඇවිල්ලා ඔක්කොම කරේ. අපූර්ව ටිටිය කොල්ලා. කියලා. නෑ ඒක වෙනස් වෙන එකක්. ඒක නවත්තන්න දැන් ඒක තේරුම් ගත්තා නම් නේද? අම්මා තේරුම් අරගෙන තිබුණා නම් ඒ පිළිබඳ බලාපොරොත්තු වෙන එක කොයි වෙලාවෙත් ඉස්සරත් එහෙමයි. නේද? ඉස්සර ක්‍රිකට් වලට ඊට පස්සේ සංගීතයට ඊට පස්සේ තව දේවල් වලට වෙනස් වුණා තිබ්බාදරේ. නේද? අන්තිමට හැබැයි වෙනස් වුණේ ලේලි හින්දා. දැන් අන්තිමට අල්ලන් ඉන්නේ කවුද? ලේලිව තමයි අල්ලන් ඉන්නේ. අර ක්‍රිකට් පිටි එහෙම අල්ලගෙන වැඩක් නෑ නේද? ඉතින් ඒ මතකයිනේ ක්‍රිකට් හින්දාත් රණ්ඩු වුණා නේද? ක්‍රිකට් හින්දා දරුවෝ රණ්ඩු වුණේ නැද්ද? ශ්‍රී ලංකාවේ රණ්ඩු වුණේ කියලා රණ්ඩු වුණේ නැද්ද? එතකොට එක එකවට රණ්ඩු වුණා. දැන් මේලින්ද රණ්ඩු වුණොත් එන යාවල්ල ගන්න. ඉතින් ඒ වගේ මහ විකාර ගතිය. නේද? ඒකින්ද අන්න ඒවා ඔක්කොම අයින් වෙලා හරි සහනින් උපේක්ෂා සහගත හිතින් අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ හැඟීම හොඳටම ප්‍රබල කරගත්තම සහනෙන්ම ජීවත් වෙන්න පුළුවන්. බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ලෝකයක් හදන්න ගොඩ මහන්සි වුණාට වැඩක් නැහැ. නේද? ලේන් අම්මා මොකද කරේ? පැටියා වැටුණාට පස්සේ හොඳට වලිගෙන් මුහුද හෙන්නින්න පටන් ගත්තා. ඒක තව හොඳයි. ඇයි? බින්දුවක් අයින් වෙනවනේ වතුර එක සැරයකට. <laughs> මේක කොහොමද? ලෝකේ පාලනය කරලා තනසෙන් හදනවා. ලෝකේ පාලනය කරලා ලෝකේ වෙනස් කරලා තනසෙන් හදන කට්ටිය කවදාකවත් තනසෙන්නේ නැහැ. කොහේ වෙනස් කරන්නද ඕන? තමන්ගේ හිත. එහෙනම් වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. ලෝකේ වෙනස් කරන්නද හිත වෙනස් කරන්නද? එහෙනම් දිනකට තියෙන 1440න් වැඩි කාලයක් යොදන්නේ වැඩි කාලයක් යොදවන්න ඕනේ ලෝකෙ වෙනස් කරන්නද හිත වෙනස් කරන්නද එහෙනම් අඩුම ගානේ 40ක් යද්ද දැන් තේරෙන්න ඕන වැඩි හිත වෙනස් කරන්නයි වැඩිපුර කාලය යොදු කරන්න ඕනේ ඉතින් 40 පුත් බෑ කියනවා නම් මං කියන්නේ නිකම්ම ඉන්න ගැඩවිල්ල වගේ ඉන්න ඇයි ගැඩවිල්ල වගේ ඉන්න කියන්නේ ගැඩවිල්ලගේ හිතේ ලෝකේ කාලය ඉවර කරන්නම් කියලා කවදා හරි අර මේ පැත්තෙන් ගහලා අර පැත්තෙන් දානවා ලෝකෙම කාලා ඉවර කරන්නම්කෝ කියලා පක්කහ. ඒ වගේ ලෝකෙ හදලා ඉවර කරන්න හදන අය ඉතින් ඔහේ ඉන්න. හ්ම් භාවනා කරන්න එපා. හිත හදන්න ඇස්සෙන්වත් එපා හිතන්නවත් එපා. ඒක කාගේ මාර්ගයද යන්නේ එතකොට? කවුරුගේ මාර්ගයද යන්නේ? අර මගදීද්දි හම්බෙච්ච එළදෙන ගිය මාර්ගයේ යන්නේ. නේද? හරකාගේ මාර්ගයේ යන්නේ. ගොමුකුරුමිනියාගේ මාර්ගයේ යන්නේ. හරිද? ඇයි? එතන තමයි වැටෙන්න යන්නේ. ඇයි? මේ තණ්හාව අඩු වෙන්නේ නැතුව. හින්දා ලහි ලහියේ හිත හදාගන්න ඕනේ. ඒ සඳහා ඔන්න උපක්‍රම තියෙනවා. නේද? තේරෙනව නේද? අනිත්‍ය මෙනෙහි වෙන කෙනාට අනාගත තෘෂ්ණාව අයින් වැඩන්නේ මේ සංස්කාරයෙන් කිසිම පිළිසරණක් මට නෑ කිසිම පිළිසරණක් නෑ මේ සංස්කාරයෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ මේක මට මට පිළිහිට වෙන්න බෑ මේ සංස්කාරය. සංස්කාර පොදියක් පුතා කියන්නේ සංස්කාර පොදියක්. අපි මීට දවස් කීපයකට ඉස්සෙල්ලා කතා කරා නාම රූප පොදියක් කියලා. එතකොට මේ නාම රූප පොදියෙන් මට කිසි පිළිසරණක් නැති බව දැනලා හිත කලකිරෙනවා. ආන් ඒකට කියනවා නිබ්බිදාව කියලා. හරිද? ඉතින් ඉදිරියේදී අපි මේවා පිළිබඳ කොහොමද නිබ්බිදානුපස්සන ආදීනවානුපස්සන ආදි වශයෙන් විදර්ශනා ඥාන වැඩෙන தත්වයටම කොහොමද මේවා වර්ධනය කරන්න කියලා සාකච්ඡා කරනවා. නමුත් අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මම එක එක එක එක එක එක දේවල් හින්දා මට දැන් කාලයක් තිස්සේ දුක් වෙනවා. නේද? නැවත මං දැන් දුක් විඳා හොඳටම ඇති ආන් කලකිරීමේ. ওই සංස්කාරය ඇල්ලුවොත් සංස්කාරයන්ගෙන් බලාපොරොත්තු වුණොත් නැවත නැවත නැවත නැවත මහා දුක් ගොඩක් මට ඇති වෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? සංස්කාරයෙන් අත මිදෙන්න ඕනේ කියලා මිදීමේ අදහස් හැම වෙලේම එන්න ඕනේ. දුකෙන් අත මිදෙන්න නම් මං සංස්කාරයෙන් අත මිදෙන්න ඕනේ. නැත්තම් කවදාකවත් මේ දුක් වලින් අත මිදෙන්න දුකෙහි කලකිරෙනවා කියන්නේ ඒකයි. හරි සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දැනගත්ත යදා පඤ්ඤාය පස්සති මේ ප්‍රඥාවෙන් දැනගන්නවා නුවණින් විමසලා ඔය විදිහට බලා ගන්නවා. හරිද? බලාගත්තට පස්සේ එහෙනම් කලකිරෙනවා මොකද්ද? ලැබිලා තියෙන දේවල්, ලැබෙන්න තියෙන දේවල් සියලු දේ වෙනස් වෙනවා. එහෙනම් අපිව ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා සියල්ල කියලා ගත්තේ දේශිපාසු නේද? ලේසි පාසු භාවනා අරමුණක්ද? නැහැ. නේද? ඒක ඉදිරියට අරගෙන ප්‍රබලව ප්‍රබලව වර්ධනය කරන්න ඕනේ. ඒකින්ද අන්න එහෙම කරගත්තාම මොකද වෙන්නේ? අපිට කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීමමයි සිත පිරිසිදු වීමේ මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. ඉතින් ඒ විදිහට අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ භාවනාවෙන් තමන්ගේ කරලා බලන්න පින්නත් නේ. ඊටාම ඊටාම කරුණාවෙන් මම මතක් කරන්නේ නිකන් ඉන්න එපා. හරිද? කරන්න. ඇයි? නැත්තම් දුකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. තමන්ගේ හිතට දුක එන්නේ නැති විදිහට හදාගත්තේ නැත්තම් ලෝකය වෙනස් වෙනවමයි කාටවත් දෙස් දෙවල් කියලා වැඩක් නැහැ. හරිද මං කියන විදිහට මේ කට්ටිය ඉන්නේ නැහැ පුදුම නපුරෝ ගොඩක් ඉන්නේ මගේ වටේ. අර කියන දේ අහන්නෙම නැහැ. හ්ම් හිතුවක්කාරයි අසත්පුරුසයි ඔය ටික නේද බලන්න මෙහෙම කරනවා මෙහෙම කරන කවුරු හරි ගෙදරට ආවම අඳෝනාවමයි කියවල. හිතවත් කෙනෙක් ගෙදර ආවම කියෝන එකමයි වැඩේ හැමෝගෙම වැඩේ මොකද්ද? කියවනවා කියවනවා කියන බලන්න අනේ මෙහෙම වුණා මෙහෙම වුණා අයියෝ අම්මෝ මේ ඉස්සර වගේ නෙමෙයි ශරීරය මෙහෙමයි මේ ඇයි මේ අඳුරනාව බලාපොරොත්තු කැඩිලා කරලා බලන්න මාසයක් ඔය භාවනාව ඊට පස්සේ කවුරු හරි ගෙදරට ආවම භාවනාව ගැනම කතා කරන්න පටන් ගන්න. සන්තෝෂෙන්ම ඉඳී. ඇයි යාට බලාපොරොත්තු නැති හින්දා. බලාපොරොත්තු නැහැ. කැඩෙන්න දෙයක් නැහැ. ඒකද අකණ්ඩව කරන්ඩ අනිවාර්යයෙන්ම ගැලවෙන්න පුළුවන්. හරිද මාර්ගයක් උපදවා ගන්න පුළුවන්. තමන්ගේ හිත සුවදායකව ඉන්න පුළුවන් විදිහට සකස් කර ගන්න පුළුවන්. හරිද? අර තියෙන පශ්චාත්තාප ගතිය අයින් කර ගන්න පුළුවන්. ලෝකේ කොච්චර වෙනස් වුණත් කෙලින් හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒකින්ද ගැලවෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙද්දි ඇයි මම මුලාවේ ඉන්නේ කියලා දැඩි අදහසක් ඇති කරගෙන දවසකට දැන් ඉතින් කොච්චරද 1440 න් 40ට වඩා ගොඩක් වැඩි කාලයක් ගණන් උනන්දුව තියන අය. හැමෝම වෙනුවෙන් අපි කල්පනා කරනවා අදිස්ථාන කරනවා මේ අතෝ තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා දැඩි අදිස්ථානයක් අරගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංස වාරයෙන් මේ හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු